ඉරිදා සංග්‍රහය ස්වභාවිත ගීතයේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ජීවිතය ප්‍රශ්න වලින් ගැටලු වලින් ආකුලයි ව්‍යාකුලයි සංගීතය ජීවිතයේ එම ගැටලු වලට විසඳුම් සොයන්නට ශාන්තියක් උදා කරනවා හොඳ ගීතයක් එනම් ස්වභාවිත ගීතයක් අසන විට රස විඳින විට අපට දැනෙන්නේ අපරිමිත සුවයක් ඉරිදා සංග්‍රහයේදී අප උත්සාහ කරන්නේ ඒ බඳු ස්වභාවිත ගීත කිහිපයක් රස විඳින්නයි. ඒ අතර ලෝකයේ විවිධ තොරතුරු වලින් අපේ දැනුම අවබෝධය පුළුල් කර ගන්නටයි. ඉරිදා සංග්‍රහයේ ආරම්භක ගීතය වශයෙන් තෝරගත්තේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතයක්. මේ ගීතය මහගම සේකර විසින් අනුවාදිත ගීතයක්. අනුවාදයක් කියලා කීවේ මහගම සීකරයන් සරෝජිනී නායිදුගේ The Weaver කියන කවි පෙළ සිංහලට පරිවර්තනය කළ කවියක් පසුවය ගීතයක් වශයෙන් ප්‍රචලිත වූවා. ඉරිදා සංග්‍රහයේ කීපවරක් අප මේ ගීතය ප්‍රචාරය කොට තිබෙනවා. නමුත් රසිකයින් සමහර වෙලාවට දුරකථනයෙන් පවා කතා කරමින් එම ගීතය නැවත ඉදිරිපත් කරන්නයි අපෙන් ඉල්ලීම් කරනවා. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් විකල්පය නමින් සරෝජිනී නායිදු හා ඇයගේ පියා අතර ඇති වූ සංවාදයක් හරියට නගනවා. එයත් පවසා අපි ගීතය රස විඳිමු. සරෝජිනී කිවිඳියගේ කවි නිමැවුමක් පසුබිමින් දිස් වූ හෙවණැල්ල හොල්මන් කරයි මාසිත. අසයි පැනයක් දියණිය පියාණෙනි මා නීතිඥවරියක වීමට උගත යුතුද සිත් සතර අපේ ගම්දනව්වල පැන විසදිය හැකිය මට එවිට අවසර දෙනවාද නීතිවේදය හදාරන්නට කල්පනාවට බර වූ පියාණන්ගේ මුහුණේ මතුවිය hina රැල්ලක් එපා මා දියනි ඔබ නීතිවේදය හදාරන්නට නීතියට හැකියාවක් නැහැ මනුසත විඳින නෙක්කැහැට දැක පිළියම් කිරීමට නීතියට හැකිවන්නේ තීන්දු තීරණ ගැනුමට වාසි ලැබෙන පරිද්දේ මෙබඳු අදහස් වලින් පිරිපුන් එක්තරා රැඩිකල් චරිතයක් රැඩිකල් කියලා කියන්නේ විප්ලවීය චරිතයක්. ඇය ඉන්දියානු නිදහස් සටනේ වීරකාන්තාවක්. හොඳයි. ඇය විසින් ලියන ලද ජීවිතය පිළිබඳ අවබෝධ කරගන්නට අවස්ථා කීපයක් ජනනය කරන ආචාර්ය අමරදේවයන්ගේ මේ ගීතයට අපි සවන් දෙමු. සම්ලා ලක්ෂණ කරලා කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ ඇඳ අහසේ රන්වන් පාතුම් කාටද ඇඳුම යන්නේ කාටද ඇඳුම යන්නේ කන කොක්කතුවේ සුදු මලි පාටු හේතල සලුව යන්නේ කාටද සලුව යන්නේ කන කොක්කතුවේ ඇතැම් විට ඊටා සාමාන්‍ය දේවල් වුවද අසාමාන්‍ය අපූර්ව ස්වරූපයක් ගන්නේ නිවැරදි පුද්ගලයන් ඊට එක් වූ විටයි. ඇතැම් විට ඊටා සාමාන්‍ය දේවල් වුවද අසාමාන්‍ය අපූර්ව ස්වරූපයක් ගන්නේ නිවැරදි පුද්ගලයන් ඊට එක් වූ විටයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පබඳින ලද ගීතයක් විශාරද නන්දා මාලනිය ගායනා කළ කලකට පෙර එම ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන් මේ ගීතය හරිම ජනප්‍රියයි ජනකාන්තයි හුදු ජන සංස්කෘතියේ ජනප්‍රිය සංස්කෘතියේ ගීතයක් බවට පත් වුණාට එය බොල් નિසරු අත්දැකීමක් නොවේ විදහා පාන්නේ ප්‍රේමය පිළිබඳව ආදරය පිළිබඳ මිනිස්කම පිළිබඳ ඔබ හැම තැනකම ඉන්නවා මේ විශාරද ආචාර්ය නන්දා මාලනී Thank you. අනන්තයි සයුරේ ඔබ අනන්තයි මේ අහස දේ ඔබ අනන්ත අපට හමු වුණා කැලණිය විශ්වවිද්‍යාලයේ භාෂා අංශයේ ඉගෙනගත් ඉතා දක්ෂ තරුණියක්. ඇය ප්‍රියංගා සිරිවර්ධන. ඇය ප්‍රගුණ කර තිබෙන භාෂා අතර හින්දි භාෂාව විශේෂයි. ඇය විසින් අපට ලියා දුන්නා මේ අදහස එය හින්දි ගීතයක් ಭಾರತೀಯ ගීතයකට පෙරවදනක් හැටියට අප ඉදිරිපත් කරන්න කැමති වෙන්නේ ප්‍රියංගා ශිරිවර්ධනට තුති පිරිනමමින් දෙවියන් සත්‍යයයි සත්‍ය නම් ශිවයි ශිව දෙවියන් සුන්දරයි අවදිවන්න අවදි වී බලන්න ජීවිතය ආලෝකය පතුරුවයි අවදි ප්‍රදේශයේ වැඩවසනා රාම් දෙවියනි කාශී ප්‍රදේශයේ වැඩවසන ශිව දෙවියනි වෘන්දාවනයේ වැඩවසන ක්‍රිෂ්ණා දෙවියනි සෑම නිවසකම වෙසෙනා මේ සියල්ලන් වෙත දයාව පතුරවන්න. ඉන්දියාවේ පුට්ටපර්තියේ ශ්‍රී සත්‍යසායි ප්‍රශාන්ති නිලයම් ආශ්‍රමයේ සැරිසරන විට මේ භජන් ගීත වැනි බොහොම ලස්සන ගීත අපට ඇහෙනවා බැතිමතුන් ගායන හැටි. මා ඉන්දියාවේ ඉගෙනගත් විට බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ විශ්වනාථ මන්දිරයට ගමන් කරනවා උදේ පාන්දර ඇතැම් වෙලාවට හැන්දෑ කාලේ ඇවිදගෙන යන්න ඕනේ. ගිහාම ඒ බැතිමතුන් භජන් ගීත ගයනවා. ගංගා තරංග රමණීය ජටා කලාපං ගෞරී නිරන්තර විභූෂිතවාම භාගං නාරායන ප්‍රියමනංග මදාපහාරං වාරාණසි පුරපතින් භජ විශ්වනාතම් මේ ශ්ලෝකය මට කටපාඩම් වුණා ශිවගේ වම් පැත්තේ තමයි ගෞරිය නැත්තම් පාර්වතිය ශිවගේ බිරින්ද වාසය කරන්නේ. ශිව ප්‍රබලයි. ශිව මුලින් කියන්නේ ශව කියලා. ශව යනු මලමිනියක්. ශිවට පණ එන්නේ පාර්වතිය ළඟ සිටින විට. මේ වගේ දේව පුරාණ කතා රාශියක් තිබෙනවා. හොඳයි. මේවා ඇසුරින් චිත්‍රපටි, නාට්‍ය, ටෙලිනාට්‍ය විවිධ වැඩසටහන් වලට නවකතා කෙටි කතා ආදියටත් ජන සංස්කෘතියටත් මහේසුරු ගැන සඳහන් විවිධ සංකල්ප ගලාගෙන ගියා. ලතා මංගেশකර ඇතුළු පිරිස ගායනා කළ ගීතයක් අතිශය ජනකාන්ත වූවා. මහේන්ද්‍ර ශර්මා විසින් මේ ගීතය රචනා කළේ ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල් සංගීතඥයන්ගේ මේ සංගීතයට අනුවයි ලතා මංගেশකර ඇතුළු පිරිස මේ ගීතය ගැයුවේ. එකතු වූ අය ඈත් වෙලා දුකින් පෙළෙන බවයි ශෝකයෙන් පෙළෙන බවයි මේ වාගේ අවස්ථාවක මහාචාර්ය සුනිල් ආරියරත්න සෝමතිලක ජයමහට ලියා දුන් ගීතයක් එය සම්භෝග ශෘංගාරය විෂද කරන්නක් අපි ඒ ගීතයයි අද ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරන්න බලාපොරොත්තු වන්නේ Thank you. පවනක්සේ ඔබට සෙවන පදම් නම් මුලඳුනි මඳ පවනක්සේ ඔබට සිසිල සදම් නම් මුලඳුනි දුක සෙවනක්සේ ඔබට සෙවන සදම් නම් මුලඳුනි මඳ පවනක්සේ ඔබට සිසිල සදම් නම් මුලඳුනි පවසට පින්තැන් ලබන්න ගංගාවක මාසුනිමල් පවසට පින්තැන් ලබන්න මල් සුවඳක මාමණකල් ඒ සුවඳින් සුවඳ වන්න නුක සෙවනත් සේ ඔබට සෙවන සදන් නම් ළඟුනි මඳ පවනක් සේ ඔබට සිසිල සදන් නම් ළඟුනි පහනකින් ආනිකලල් අඳුරටකින් එළිය ගන්න සඳ පහනකින් ආනිකලල් අඳුරටකින් එළිය ගන්න පොරුවක් වෙමින් මම හැමකල් දිවි සයුරෙන් කෙතරවන්න දුක සෙවණක්සේ ඔබට සෙවන සතන් නම් ලඳුනි මඩ පවනක් තේ ඔබට සිසිල සතන් නම් ලඳුනි දුක සෙවනක් තේ ඔබට සෙවන සතන් නම් ලඳුනි මඩ පවනක් තේ ඔබට සිසිල සතන් නම් ලඳුනි මේ නිමාවට පත්වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශයේ ඉදිරිපත් කළ ඉරිදා සංග්‍රහය වැඩසටහනයි. වැඩසටහන ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ඉරිදා සංග්‍රහය නිෂ්පාදනයේ